වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බං තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි කොයිතරම් දුරට ප්‍රායෝගිකව භාවිතා කරනවද ඒ වගේම ධර්ම කරුණු එකතු කර ගන්නවට වැඩිය අපි හැමදාම මතක් කරන්නේ අපේ ජීවිතයට ප්‍රායෝගිකව මේ දේවල් එකතු කරගන්න ආකාරය සාකච්ඡා කිරීමක්. ඒකින්ද හැමෝම දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන්න ඕනේ. මේ ධර්මය අපි ශ්‍රවණය කරලා විතරක් මදි. ශ්‍රවණය කිරීමෙන් විතරක් අපිට යහපත සිද්ධ වෙන්නේ නැහැ. ඉන් වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි යම්කිසි දැනීමක් සුතමේ ඥානයක් විතරයි. නමුත් අතුලාන්ත දැන ගැනීමක් ඇති කරගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. මම ඊයේ දවසේත් මතක් කරා අපිට මේක වටින උදාහරණයක් හින්දා නැවත නැවතත් මතක් කරන්නේ පින්නත් මේ ගින්නක් කෙනවා දකිනවා අපි ඈතින් ලැබු ගින්නක් කෙනවා දකිනවා ඒ දකිනකොටම දකිනකොටම ඒක භයානක දෙයක් කියන සංඥාව අපිට එනවද නැද්ද ඒ විතරක් නෙවෙයි ඒ දකිනකොටම ඒ දකලා ඒක අඳුන ගන්න ෂණයේම භයානක දෙයක් විතරක් නෙවෙයි මේක අන්නර රොඩු හින්දා කොළ හින්දා හුලං හින්දා තමයි මේ පැත්තට මේ ගින්න ඇවිල්ලා ඉන්නේ කියලා හේතුව තේරෙන ගතියක් අපේ මානසිකාරයේ අර ගින්න දකින්නකොටම තියෙනවද නැද්ද? ඒ කියන්නේ හේතු ඇතුවයි ඒක වෙන්නේ. ඒවා තිබෙන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඒවා තිබෙන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඒවා තිබෙන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඕ අපි ගින්දර දකින්නකොට හිතෙන් කියනවද? ආර වහින්ද තමයි මේක වෙන්නේ. ඒක හේතුඵල දහමක්. ඒවා නැත්නම් මේවා වෙන්නේ නැහැ හිතෙන් කියනවද? නැත්නම් ඒකට අදාළ හැඟීමක් පහළ වෙනවද? ඒකට අදාළ හැඟීමක් පහළ වෙනවා. චේතනාවක් පහළ වෙනවා. නේද? ඒකත් එක්කම ඒක දකිනකොටම මේක නිවන්න පුළුවන් කියලා අදහසක් පහළ වෙනවද නැද්ද? ගින්දර දකින්නකොටම අර භයානක දෙයක් මෙන්න මේවා හින්දා තමයි ඇවිලෙන්නේ නිවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගෝණි දාන්න, වැලි දාන්න, වතුර ගහන්න කියලා නිවන ක්‍රමයේ පිළිබඳවත් අදහසක් පහළ වෙනවද නැද්ද? ආන්ගේ පහළ වෙන්නේ කොහොමද? අපේ මානසිකාරයේ කොච්චර වේගින් ඒක සිද්ධ වෙනවද? කොච්චර වේගින් සිද්ධ වෙනවද? මෙහෙම කරලා ගින්දර දකින්නකොටම පුදුම වේගකින් ওই ටික වෙනවද නැද්ද? ඒක කොහොමද දන්නේ උනේ? කොහොමද එහෙම හැදුනේ? චූටිම චූටි ළමයෙකුට එහෙම වෙනවද? නෑ. එහෙනම් පොඩි කාලේ වෙච්ච නැති දෙයක් දැන් වෙන්නේ. උන්මත්තක කෙනෙකුට එහෙම වෙනවද? නෑ උන්මත්තක කෙනා නම් ගින්දර ළඟට ඔන්න යයි ගිහිල්ලා නිවේවා නිවේවා නිවේවා කියයි. නේද? කිසිම දෙයක් කරන්නේ නෑ නිවේවා කියයි. හරියට කවුරු වගේද? කෙලස් ගින්දර දැකලා අපි කියනවා වගේ. අනේ මගේ කෙලස් නිවේවා නිවේවා නිවේවා. නිවේවා කිව්ව නෙවෙයිද? ඇයි ඒවා හේතු හින්දා සකස් වෙන ඒවා. හේතු හින්දා සකස් වෙන ඒවා හේතු නැති කරන්නේ නැතුව නැති වෙන්නෙම නැහැ. හේතු ඇති තාක්කල් ඒවාපත් වෙනවාමයි. එහෙනම් නිවේවා විතරක් කිව්වට හරියන්නේ නැහැ. හරි. කොහොම නමුත් කමක් නැහැ. මේ වගේ මානසිකාරයක් ඇති උනේ කොහොමද? පුංචි කාලේ නැති දැන් තියෙන මේ වගේ මානසිකාරයක් ඇති උනේ කොහොමද? අපි හිතමු ජීවිතේ කවදාකවත් දැන් අපි අවුරුදු 30ක් වුණා 40ක් වුණා 50ක් වුණා කියලා හිතන්නකෝ. ඔහේ හරි තැනක මම හිටියේ. කවදාකවත් ගින්දර දැකලා නැහැ. එහෙම හිතන්න. කවදාකවත් ගින්දර දැකලා නැහැ කියලා. අන්න එදානම් ගින්දර ඉස්සෙල්ලාම දැක්කේ. කොච්චර ලොකු වුණත් අර වගේ අදහසක් පහළ වෙයිද? පහළ වෙයිද? නෑ නෑ පහළ වෙන්නේ නෑ. එහෙනම් මම පොඩි කාලේ දැනගත්ත දවසේ ඉඳන් ගින්දර පාවිච්චි කරලා තියෙනවා, භාවිතා කරලා තියෙනවා. නේද? පොඩ්ඩක් පුච්චගෙනක් තියෙනවා. ඒ පැත්තට එපා කියලා දිගිට්ටුවේදී ගිහිල්ලා බලලා තියෙනවා. නේද? බලපුවාම මේන් අර අම්මලා තාත්තලා කියන දේවල් ඇහිලා තියෙනවා මට. වැඩි හිටියෝ දුන්න උපදේශ අනුව අම්මේ මහා භයානකයි කියලා දැනලා තියෙනවා. එතකොට වෙනේව රත් වෙනවා මම දකින්න එකෙන්. නේද? ගිනියම් වෙනවා දකින්න ඒක උඩ තිබ්බ වළං එහෙම රත් වෙන හැටි තේරෙන එහෙනම් භාවිතා කරලා. භාවිතා කිරීමෙන් අපිට අදහස ඇති වෙන්න පටන් ගත්තද නැද්ද? එහෙම නේද? ආන් ඒ වගේ අපි අපේ මේ කය සිත කියලා දෙකක් මෙතන තියෙනවා. ආන් දෙක හැම වෙලේම අපි මීට කලින් කතා කරා නාම රූප පරිච්ඡේද කරගන්න කියලා නාම රූප පිළිබඳ දැනීමක් එන්න ඕන කියලා. මේක නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා අපි භාවිතා කරනවද දන්නේ අපිට කෙනෙක්ව දැක්කහම කෙනෙක් බයිනවා දැක්කහම කෙනෙක් ගහනවා දැක්කහම කෙනෙක් මොනවා හරි වැරද්දක් කරනවා දැක්කහම ඒ ඒ පුද්ගලයා මේක කරනවා කියලා අදහසක් එනවා මිසක්කා නාම પરම්පරාවක් එතන තියෙන්නේ රූප પરම්පරාවක් කියන අදහස එහෙම එනවද එන්නේ නෑ ඇයි ඒක භාවිතා කරලා නැති හින්දා ඒක භාවිතා කරලා නැති හින්දා හරිද දැන් Tamanට තරහ යනකොට අපි කියනවා අර අර ගින්දර වගේම කෙලෙස් වලටත් කියනවා ගින්නක් කියලා. තරහ කියන්නේ ගින්නක්ද නැද්ද? නේද? එක එක ඒවා ගැන තියෙන අවශ්‍යතාවයන් දැන් ආදරය වගේ දේවල් තෘප්තිමත් කරන්න බැරි වුණාම ගිනි ගන්නවද නැද්ද? කොහෙද ගිනි ගන්නේ? හරියටම ගින්නක් වගේම කෑ ගහනවා බලන්න. අනේ මාව පිච්චෙනවා, දැවෙනවා කියලා නේද? මලමිනි ඉස්සරහම කෑ ගහනවා හරියට මේ දැක්කේ නැත්නම් මේ දන්නේ ගිනි ගොඩකට අහුවෙලා කියලා. මට දරා ගන්න බෑ, මට ඉවස ගන්න බෑ. හරියට ගිනි ගොඩක් පාගගෙන ඉඳ වෙලාව එක්කෙනෙකුට දැවෙනකොට පිච්චෙනකොට වගේම කෑ ගහනවද නැද්ද හිත රිදිලා. ඒ වගේම කෑ ගහනවා. එහෙනම් එතන තියෙන ගිනි නේද? ආන්ගේ ගිනියනකොටත් අපිට නිකන්වත් හිතුණාද දන්නේ මේ මේ හේතු හින්දායි එන්නේ. මේවා නැති වුණොත් ඒවා නැති වෙනවා කියලා හිතුණාද දන්නේ තරහා එනකොට එහෙම හිතුණාද දන්නේ මට මේ තරහා එන්නේ අර අනිත් අයගේ වැරදි දැකලා මේ තරහා එන්නේ මෙන්න මෙතන මේ තියෙන වැරද්ද හින්දායි කියලා හිතුණාද දන්නේ හේතුව මේ තරහා එන්න හේතුව මතක් වුණාද දන්නේ මේක නැති කරන්න පුළුවන් කියලා ඊර්ෂියාව එනකොට, ක්‍රෝධය එනකොට, වෛරය එනකොට, ගිජුකම් එනකොට, කෑදරකම් එනකොට එහෙම මතක් වෙනවද දන්නේ ආ මතක් වෙන්නේ මං අහන මේ අත්තන්ගේ. එහෙම මතක් වෙන්නේ මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. එහෙම මතක් වෙන්නේ මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. ඉන්නවා. කවුද? ඒ ක්‍රියාකාරීත්වය භාවිතා කරපු අය. රහත් වෙන්න ඕනේ නැහැ ඒක මතක් වෙන්න. හරි තව ඒක නැති කරගෙන නැහැ ගින්දර භයානකයි නිවන්න පුළුවන් කියලා දැනගත්තා කියන්නේ ගින්දර නිවලා නැහැ නේ තාම නේද මං අහනවා ගින්න දැක්කහම ගින්න නිවන්න පුළුවන් කියලා දැනিলা නිවන මාර්ගය මතකයට එන හිතෙන් එන අය ඇරෙන්න එහෙම එන්නේ නැති අය කවදාකවත් ගින්න නිවා ගනිද? නෑ. මං කියන එක යන්තම් හරි තේරෙනවද? අපේ හිතවල කෙලෙස් ගිනිනකොට හේතු ඇතුව එන්නේ මේවායයි හේතු මේ නැති කිරීම මෙන්න නැති කරන ක්‍රමයේ කියලා හතර ආකාරයකින් අදහස් අපේ තුළට එන්නේ නම් පමණයි නේද ගින්න නිවන පැත්තට අපිව පෙළඹෙන්නේ. ඇයි එන්නේ නැත්තේ? ඇයි එන්නේ නැත්තේ? අපි මේ චිත්ත පරම්පරාව භාවිතා කරලා නැහැ. භාවිතා කරලා නැහැ. හරිද? අපි හිතමු මේක හොඳට පැහැදිලි කරගන්න මේ කියන කාරණාව කොහොම හරි පැහැදිලි කරගන්න ඕනේ. අර පැත්තෙන් ලැබු ගින්නක් එනවා. මෙතන ලොකු තාප්පයක්. හරිද? එතකොට එනකම්ම ළඟට එනකම්ම හොයාගන්න බෑ. ඇයි? තාප්පේ හින්දා මට මේ ගින්න පේන්නේ. එහෙනම් මට මම මට ඒක භාවිත කරන්න හම්බෙන්නේ නේද? හරි. එතකොට එහෙම නැත්නම් අපි හිතමු අන්ධයෙක්. මිහිරෙක්. මෙයාට කවදාකවත් මේ ගින්න ගැන කන් ඇහෙන්නෙත් නැත්තම් උපදින් අන්දනම් එයාට කවදාකවත් අර ගින්දර අඳුනා ගන්නවත් දැක ගන්නවත් හේතු හොයා ගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ අපේ මේ මෝහ මූල හිත අන්ධයි. ඒ අන්ධභාවයේ හින්දා අපිට මේ මස් පර්වත මේ කයවල් මේ සිත් පේලි රූප පේලි පේන්නේ අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය අහවලාය අහවලාය කියලා විතරක් නෙවෙයි අන්න අහවල් කෙනා මට බැන්න අය අහවල් කෙනා මෙහෙමයි මම පලි ගන්න ඕනේ මම බලා ගන්න ඕනේ මම වැඩේ බලා ගන්නම් නේද? මේ විදිහට මේ ඇති වෙලා නැති වෙලා යන සංස්කාරයන් පිළිබඳව ගුලි ගුලි ගුලි ගුලි වෙන් වශයෙන් එක එක එක එක සන්තති වශයෙන් ඝන වශයෙන් අපිට පේන්නේ අපේ තියෙන මෙන්න මේ හිතේ තියෙන අධික කෙලෙස් තත්ත්වයන් හින්දා එතකොට ඒක නාම රූප බෙදි බෙදි යන ආකාරය හිතෙන් තමන්ගේ පැත්තෙන් තමන්ව අත්දකින්න කියලා මේ කියන්නේ. පින්නනි මොහොතක් බලන්න වේදනාව කියන එක ඇති වෙනව නැති වෙනව සංඥාව කියන එක ඇති වෙනව නැති වෙනව සංස්කාරය කියන මේ ආදරය ආදී හැඟීම් අපේ හිතවල ඇති වෙනව නැති වෙනව විඥානය කියන මේ දැනීම් ඇති වෙනව නැති වෙනවා ඒක කොතනද වෙන්නේ? ඔය මේ මෙතන වෙනවා. ආයෙ මේ කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔකට ඇමරිකාවේ ඕස්ට්‍රේලියාව කොහෙවත් යන්න ඕනේ නැහැ. මේක බලා ගන්න. නේද? මේකට කැලෑ වදින්න ඕනෙත් නැහැ. කැලෑ වදින්න වෙලා තියෙන හේතුව හොයාගත්ත හැකි පස්සේ. නේද? මේක බලාගෙන කැලේ වදින්න ඕනේ නැහැ. නමුත් කැලේ වදින්න ඕනේ. ඇයි කැලේ වදින්න ඕන කියන්නේ ඒක මේ බලන්න මේ වෙලාවේ Tamange හිත තියනවද නැද්ද? තියෙනවා. ඔය බිඳි බිඳි යන පංච පාදානස්කන්ධ පේලිය උතන සකස් වෙනවද නැද්ද? මම හැමදාම අහන්නේ. ඉතින් බලා ගන්නකෝ. නේද? ඒ හිත පාවිච්චි කරලා ඕක බලා ගන්නකෝ. ඔය ක්‍රියාවලිය දැක ගන්නකෝ දැන්. පොඩක් ඇස් දෙක පියාගෙන. පුළුවන්ද? බෑ හිත තියෙනවා තමයි ඒ හිත පාවිච්චි කරන්න බෑ එයා මොකද එයා හත් දිබ්බාගේ දුවනවා නේද එයාට වෙන වෙන වැඩ තියෙනවා එයා කෙලෙස් බරිතයි එයාට එයා හරියට අර බැඳපු තාප්පේ වගේ තාප්පයක් බැඳගෙන ඉන්නේ ඝන පටලකින් එයා ආවරණය වෙලා ඒකින්ද එයාට මේ අත தත්ත්වය භාවිතා කරගන්න බෑ භාවිතා කරගන්න බෑ ආන් ඒකින්ද මේ රළු කෙලෙස් වලින් අයින් වෙන්න ඕනේ කවදා හරි ඇත්ත දැක ගන්න ඕන පින්නත් නේ ඇත්ත දැකගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක ඉන්නේ අපේ හිතවල පංච උපාදානස්කන්ධයේ විශේෂ සතුට උපදිනවා. මේ සතුට අතරමැද හටගන්න සතුට. ඒක යටින්ම මුලින්ම මුදුන් මුලින්ම එන එක නෙවෙයි. මේ බලන්න මෙන්න මේ වගේ. හරි? සැබෑම රත්තරන් මාලයක් දැක්කහම කාට හරි තෑග්ගක් හම්බෙනවා. සතුටක් උපදිනවද නැද්ද? ආවනද සතුටක් තියෙනවා. ඒක ඇත්ත සතුටක් නේද? කාට හරි බර මාලයක් තෑගි හම්බෙන හැබැයි රත්තරන් නෙවෙයි ඒක ඉමිටේෂන් මාලයක්. හැබැයි රත්තරන් වගේමයි. මොකයි බර ලෝකයෙන් හදලා තියෙන්නේ. එයා හිතා ගන්නවා ඒක රත්තරන් මාලයක් කියලා. දැනුත් එයාට අර සතුටම ඇති වෙනවද නැද්ද? හැබැයි සතුට වැඩක්ද? නෑ සතුට වැඩක් නෙවෙයි සතුටෙන් ඉන්නේ. අර ඇත්තටම රත්තරන් මාලේ හම්බුනහම ඇති වෙච්ච සතුටයි වැරදි අවබෝධයෙන් හින්දා ඇති වෙන සතුටයි දෙකම සතුටද නැද්ද? ප්‍රශ්නයක් නෑ ඒක සතුටක්. ඉතින් සතුටෙන් හිටිය හැකිනේ. සතුටෙන් හිටිය හැකිනේ. හැබැයි ඇත්තම රත්තරන් මාලේ නම් පවතිනවා. බොරු එක පවතින්නේ නෑ. බොරු එක ඇත්ත කියලා සතුටු ඇතිවීම ඇත්තක්. නමුත් ඒ සතුට කෙටි කාලයකින්ම දුකක් බවට පෙරලෙනවද නැද්ද? ඇයි ඒ අර මාළේ වෙනස් වෙන වේගයෙන් වෙනස් වෙන හින්දා. එහෙනම් නොදැනීම හේතු වෙලා නොදැනීම මිශ්‍ර වෙලා අවිද්‍යාව හේතු වෙලා සතුටක් ඇති වෙන්න පුළුවන් දෙයිද? ආන් එහෙම සතුටක් තමයි පංච පාදානස්කන්ධ සතුට. හරිද අපි ළමයි දැකලා, දෙමව්පියෝ දැකලා, සහෝදරයෝ දැකලා, යාළුවෝ දැකලා, හරිද? අන් අය දැකලා රාගාදී කෙලෙස් ධර්ම උපදවාගෙන සතුටක් ඇති කරගන්නේ නම් ඒ සතුට අන්න අර වැරදීමක් හින්දා ඇතිවෙන සතුටක්. ඉතින් අපි ඒ සතුටෙන් උද්දාමයටපත් වෙලා ඉන්නවා. උද්දාමයටපත් වෙච්ච ඇත්තෝ මේ බලන්න පින්නත් නේ මං අහන්නේ ඕක ආය මේ ළඟ ළඟ පේන දෙයක්. කාගේ හරි සමීපව ප්‍රබලව ආදරයක් ලැබුණොත් හදිස්සිය සතුටුද නැද්ද? නේද? බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ සතුටුයි. ඒ සතුටත් එක්කම වෙනදා නොතිබ්බ දුක් ඇති වෙනවද නැද්ද? ඇයි ඒ? ඇයි දුක් ඇති වෙන්නේ? පින්නන්නේ මේ ලැබෙන ආදරයේ මාත්‍රයකුදු වෙනස් වෙනවා කියලා දැනෙන්නේ නැත්නම් දුක් ඇති වෙයිද? නේද? හැම වෙලෙම එකම ගානට තියෙනවා නම් දුක් ඇති වෙන්නේ නෑ. තියෙනවද එහෙම? තියෙනවද? කාගෙන් හරි ලැබෙන ආදරයක් හැමදාම එක වගේ තියෙනවද? මේ මම කියන්නේ විනාඩි 5ක් එක වගේ තියෙනවද? <laughs> හැමදාම පැත්තක තිබ්බාවේ විනාඩි 5ක්වත් නෑ. ඒක සෙනයේ සෙනයේ වෙනස් වෙනවා. ඉතින් අපිට මොකද වෙලා තියෙන්නේ මේ හම්බෙලා තියෙන පංච උපාදානස්කන්ධයෙන් අපි සතුට බලාපොරොත්තු වෙලා අන්තිමට වැඩියෙන් තියෙන්නේ දුක්ඛිත ස්වභාවයන්. ඒන් එක අත්දකින්නේ නෑ අපි. අපි අර ගුලි පිටින් අල්ලන්න යන්නේ. ආ මෙතන මට ආදරේ උපදින තැනක්. හරිද? මේක තමයි මට ලැබිච්ච සංසාරගතව ලැබිච්ච ආදරය මේක තමයි නේද කියලා පිස්සු වගේ හදාගෙන ඉන්නේ. ඉතින් ඒවා ඒවැනි තත්ත්වයක් ඇති වෙන්නේ අනවබෝධයෙන් හින්දා. හරිද? අනවබෝධයෙන් හින්දා රත්තරන් නොවන දේවල් වලට රත්තරන් කියන ගතිය තියෙනවද නැද්ද? මොකද කියන්නේ? රත්තරන් නොවන දේවල් රත්තරන් වලටත් වඩා වැඩිය දැනෙන ගතිය තියෙනවද නැද්ද? ආ රැවටෙන හැටි නේද? මේ ගන්ධසාරේ බැරි හැම වෙලේම හැම වෙලේම ගුණගඳ ගහන ඉතා අප්‍රසන්න පාදාන්තේ ඉඳන් කේසමත්තකේ දක්වාම පිළිකුල් සහගත වස්තුන් වලට කට්ටිය කතා කරන්නේ මොනවා කියලාද? රත්තරන් කියලා. මම ඒකේ රත්තරන් කියලා කතා කරනවා. නේද? මගේ රත්තරන් පුතා කියනවා. ඉතින් එහෙනම් අර මං ඉස්සලා ඉමිටේෂන් මාල වලට රත්තරන් කියලා රැවටෙනවා. රැවටුණාට පස්සේ ඒක ඉක්මනට වෙනස් වෙනවා. කැඩෙනවා, බිඳෙනවා. එතකොට මොකද කරන්නේ? කෑමොර දෙනවා. ඒ ඇතුලෙන් මහා දුක් උපදිනවා. ආන්ගේ වැරදි සතුටක්. වැරදි සතුටක්. වැරදි සතුටක් කියලා කියන්නේ ඒක දඬුවම නෙවෙයි, ඒක වැරදීමක් අපිට වැරදීමක්. ආන්ගේ වැරදීම නිවැරදි කරගන්න ඕනේ. ඒක නිවැරදි කරගන්නේ නැතුව ඒ වැරදීම හින්දා උපදින කෙලෙස්. දැන් අරයට අපි කියනවා ඔයාලට රත්තරන් මාලය දැන් ඉමිටේෂන් මාලයනේ හම්බෙලා තියෙන්නේ. අපි කියනවා රත්තරන් මාලය ගැන තියෙන තණ්හාව අඩුකරන්න ඕවා නැති වෙනවා කියලා හිතනද මේ බලන්නකෝ දැන් අර අරයට ඇත්ත දන්නේ නැතුව එයාට අපි උපදෙස් දෙනවා මෙහෙම. ඕක කවදා හරි නැති වෙනවා කියලා හිතනද ඕක හැමදාම තියාගන්න බෑ. ওই වගේ කිව්වහම ටිකක් අඩු කරගන්න පුළුවන්. හැබැයි එක ශනේක යා දැනගත්තොත් මේක ඉමිටේෂන් කියලා. තණ්හාවට මොකද වෙන්නේ? කැපිලම යනවද නැද්ද? ආන් ඒ වගේ අපි තරහ ඇති වෙනකොට මෛත්‍රිය ඇති කරගන්නවා, අසුබය රාගය ඇති වෙනකොට අසුබය ඇති කරගන්නවා. එහෙම නෙවෙයි. ඒවා කර ගනිමින් ඒකාග්‍ර කරපු හිත කොයි වෙලාවෙ හරි එක ශනේක දැනගත්තොත් එහෙම මේක මේක බිනි බිනි යන එකක් මේක කැඩෙන එකක් මේක ඇත්ත ස්වභාවය දැනගත්තාම ආයෙ කෙලෙස් උපදින්නේ නැති තත්ත්වයටපත් වෙනවා. හරි. ඒ වගේ ඇත්තටම මේ හිතට හිත ප්‍රබල කරගෙන අපිට අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන්. මම හැමදාම මතක් කරන්නේ මේ අත්තන්ට නිකම් බොරුවට දුක් විඳින්න එපා. හරි. <laughs> බොරුවට දුක් විඳින්න එපා. හරි අපි කියන්නේ නිකම් බොරුවට හඬන්න එපා කියන්නේ අන්න ඒ වගේ බොරුවට දුක් විඳින්න එපා. ඔක වැරදි දුකක් ඔය විඳින්නේ. හරිද? වැරදි දුකක් ඔය විඳින්නේ. තේරුමක් නැති දුකක් විඳින්නේ. හරිද? මම ඔයිට කලිනුත් කියලා තියෙනවා. අඬලා දුක් නැති කරන්න පුළුවන් නම් අපි ඔක්කොම කොහෙට හරි තැනකට එකතු වෙමු. හරිද? නිදහස් චතුරස්‍රයට හරි කොහෙට හරි ලොකු පිරිසක් එකතු කරගෙන මොකද කරන්න ඕන? ආඬමු ඔක්කොම එකතු වෙලා ඇති පදම් විලාප තියති ආඬමු දුක් නැති වෙනවනම්. ඒක දුක් ඉවර වෙනවනේ. විලාප තියලා දුක් නැති කරන්න පුළුවන් නම් පුළුවන් තරම් සෙනග එකතු කරලා එක තැනකට විලාප තියමු. තේරුම් නැති වැඩ කළා හරියනවද? ඒකින්ද අපි හොඳ අදිෂ්ඨානයක් ගන්න ඕනේ මේක බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච කාලය. මේකෙදි දුක් නැති කරන ක්‍රමවේදය දේශනා කරලා තියෙනවා. එහෙනම් එතෙන්ට යන්න ඕනේ. එහෙනම් නාම රූප භාවිතා කරන්න ඕනේ. නාම රූප භාවිතා කරන්න අවශ්‍ය කරන ශක්තිමත් ඒකාග්‍ර හිතක් එහි රැඳෙන හිතක් ඕනේ මට. ආන් ඒ හිත හදාගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ වාගේ ප්‍රත්‍යයන් ඒවට හේතු වෙන දේවල් මේ නාම රූප પરම්පරාවට හේතු වෙන දේවල් මගේ පැත්තෙන්ම අත්දැකීමක් විදිහට දකින්න ඕනේ. මේන් එනවා මේන් එනවා කියලා දකින්න ඕනේ. ආන්ගේ දකින ස්වභාවයට මාව පත් කරගන්න නම් මම ඒකට ශක්තිමත් හිතක් ඇති කරගන්න ඕනේ. හරිද? ඒ දැකීම පිළිබඳ කොච්චර රසවත්ද කියලා අපි හිමින්සරේ කතා කරමු ඉදිරියේදී. නමුත් අද දවසේ අපි ආයෙ කල්පනා කරා දැන් අපි පැය 80ක් විතර බණ අහලා ඉන්නේ. හරි? දැන් මේ වෙනකොට අපිට වර්ධනයක් තියෙනවා. නේද? පැය 80ක් විතර නිවන් මාර්ග ධර්ම දේශනාව කියලා දැන් අහනවා. දැන් ඕක දැන් ඕකත් පුරුද්දකට යනවා. මොකද <laughs> බණ මහා බණ මහා ඉඳා හොඳයි හොඳයි කියලා. ඉතින් ඒකෙන් විතරක් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා. කාවද? තමන්ව. මතකද මම මුලදිමත් මේක කිව්වා. දැන් ආයෙ අදත් මේ කියන්න හදන කියපු එකම. ඇයි එහෙම කියන්නේ? මෙතෙන්ටයි එන්න ඕනේ. අද අපිට ඊට වැඩිය ගැඹුරින් මේක කියන්න පුළුවන්. අපි නාම රූප පරිච්ඡේදය ගැන කතා කරා. නාම රූප પરම්පරාව ගැන කතා කරා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, දුක්ඛ සංඥා, චිත්තවිසුද්ධි, ඒවායින් ලැබෙන සුවදායක තත්ත්වයන්, අනාත්ම ලක්ෂණය වර්ධනය කරගත්තාම Tamanට ලැබෙන ජීවිතේ ලැබෙන කෙලෙස් අඩු වෙන ස්වභාවයෙන්ද තියෙන අපූර්වත්වය, සුන්දර මාර්ගය ගැන අපි යම් සාකච්ඡාවල් කරා. එවැනි තත්යකටපත් වෙන්න ඕනේ මගේ ජීවිතේ. මං හැමදාම දුක් විඳලා හරියන්නේ නැහැ කියලා දන්නවා. එවැනි තත්යකටපත් වීම සඳහා මං ලොකු ලොකු කෙලෙස් වලින් අයින් වෙන්න ඕනේ. ඒකට කිව්වා සීල විසුද්ධිය කියලා. චිත්ත විසුද්ධිය කිව්වා ඊට මෙහා. හිතේ ඇති වෙන කාමචන්ද ආදී අයින් කරගන්න. ඉතින් දැන් ධිට්ඨි විසුද්ධිය ගැනත් යම් ප්‍රමාණයකට කතා කරලා තියෙනවා අපි දැන්. කාංකා විතරන විසුද්ධිය කතා කරන්න තමයි මේ ඉන්නේ. ඔතෙන්ට යන්න යන ගමන මම අහන්න හිතෙන් දැන් භාවනා එහෙම කරනවද? මට උත්තර දෙන්න එපා මොකුත්. දවසකට කොච්චර වෙලාද අහන්න හිතේ මගේ මට උත්තර දෙන්න එපා. හරිද? භාවනාවකින් තොරව මේ හිත ප්‍රබල කරගන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. සෝවන් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. සංසාරික මහා පුරුද්දක් ඇති කෙනෙකුට මිසක්ක භාවනා කරන්න නැතුව මේක ඉස්සරහට ගන්න බෑ. අපි නාම પરම්පරාව ගැන කතා කරා. ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ යම් සිතුවිල්ලක් ඇති වුණාම තමයි ඒ සිතුවිල්ල ප්‍රබල වෙන්නේ කියලා අපි දැනගත්තා. එහෙනම් යම් සිතුවිල්ලක් ප්‍රබල කරගන්න මගේ අතුලාන්තයෙන් දැඩි කැමැත්තක්. හරිද? මේ අපි අපිව පිරික්සගමු පොඩ්ඩක්. අම්මෙකුට පුතෙක් එන්න කියලා පණිවිඩයක් එවනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් දුවත් එන්න කියලා පණිවිඩයක් එවනවා. ඊළඟ දරුවත් එන්න කියලා පණිවිඩයක් එවනවා. දැන් අම්මා මොකද කරන්නේ? කෑලි තුනට කඩලා යන්න. දැන් මොකද කරන්නේ? ඔය කිව්වට අම්මා යවෙන්නේ කොහෙද? වැඩියෙන්ම කැමති කෙනාගේ පැත්තට. නේද? වැඩියෙන්ම කැමති අනිත් කට්ටියට මොකක් හරි හේතුවක් කියනවා. කියලා ඔය කිව්වට යන්නේ වැඩියෙන්ම කැමති කෙනාගේ පැත්තට. නේද? ඒ කියන්නේ අපේ ජීවිතේ ඉස්සෙල්ලාම කෙරෙන්නේ වැඩියෙන්ම කැමැත්ත තියෙන දේවල්. මේ කෙරෙන්නේ කරන්නේ නෙවෙයි මොන தත්වයන් යටතේ හරි අනිත් ඒවා පස්සට දාලා කැමැතිම දේ කරනවද නැද්ද? මොකද කියන්නේ? කැමැතිම දේ කරනවද නැද්ද? හා. එහෙනම් අපි කෝකටත් කැමැති ලයිස්තුවක් ලිව්වොත්. නේද? ඒ කියන්නේ හෙට උදේ ඉඳන් ඉස්සෙල්ලාම කරන දේ තමයි කැමැති ලයිස්තුවේ උඩින්ම ලියන්නේ. භාවනාව කීවෙනි අංකයට විතර වගේ තියෙද්දන්නේ. භාවනාව කීවෙනි අංකයට විතර තියෙද්දන්නේ. 15 16 60 මේ සමහර අයගේ ලයිස්තුවේ ඕක නෑ. සමහර අය මෙහෙම කල්පනා කරනවා. මේ මන් දන්නේ මොන භාවනාවද අප්පා මට මේ තියෙන ප්‍රශ්න හැටියට හාමුදුරුවන්ට මේ විකාරය වගේ <laughs> නේද භාවනා භාවනා කියන හැමලේ මට තියෙන මේ ප්‍රශ්නත් එක්ක මොන භාවනාවද කියලා නේද පින්නත් මේ මොනවද ඔය ප්‍රශ්න නේද මේ සියලු ප්‍රශ්න මගේ හිත මුලාවටපත් වෙච්ච ඉඳ ඇතිවෙච්ච ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මම කොච්චරවත් උත්සාහ ගත්තා. හරි ගියද දැන්? නේද? ගහලා බැලුවා, බැනලා බැලුවා, උපක්‍රම යොදලා බැලුවා, අනුන් ලව්වා කියෝලා බැලුවා නේද අවවාද දීලා බැලුවා මොනවා කරත් හරි ගියක්ද නෑ ලාහට ගෙම්බ එකතු කරනවා වගේ නේද හරියන දවසක එයිද දන්නේ ඔක්කොමලා මං කියන විදිහට ඉන්න දවසක් නෑ නෑ එහෙනම් මෙල්ල කළ යුත්තේ කාවද ප්‍රශ්න විදිහට මට පේන මගේ හිතමයි සකස් කරන්න ඕනේ ආන් ඒක දැනගෙන මම මොකද කරන්න ඕනේ එතෙන්ට ළඟා වෙන්න ඕනේ සියලු දුක් නැති කරන මාර්ගය ඒක සියලු දුක් නැති කරන මාර්ගය නැත්තම් මේක වයින් කරපු බෝනික්කා වගේ මේක මේ හිත මොකද පොලා පැන පැන පොලා පැන පැන පොලා පැන පැන බලපෙකම බලන්න හදනවා නේද ඈ පුදුම වද දිදී වද දිදී අහපේකම අහන්න හදනවා නේද ඇතුළෙන්ම එන තද්ද බල තද්ද බල වේගයක් තියෙනවද නැද්ද බලපේකම බලන්න අහපු ඒවාම අහන්න තද බල වේගයක් තල්ලුවක් තියෙනවද නැද්ද විඳපු ඒවාම විඳින්න නැවත නැවත අධිකතර වූ තල්ලුවක් තියෙනවද නැද්ද ඉවස ගන්න බැරි ආන් එයත් එක තමයි සටන තියෙන්නේ ඉතින් හරි මේ මෙතනමයි ඔය සටන ඔය සටන තියෙන්නේ මෙතනමයි හරිද ඒක මට දරන්නම බැරි තත්ත්වයට මාව හීන දීන දුර්වල වෙච්ච වෙලාවට සීල් කැඩෙනවා. සමාදන් වෙලා තියෙනවා නම් සීලයක් කැඩෙනවා. මොනවද සීල් කැඩෙනවා කියන්නේ? 아무දන්නේ ප්‍රාණඝාත. නේද? මදුරුවා කන වටේ කරගෙනකොට ඉවසුවා ඉවසුවා ඉවසුවා දුන්න පාර. නේද? ආන් ඒ මොකද ඒ කොහෙද මේ ආවේ? මෙච්චර දැන් තියෙනවා වහන්න මගේ කන වටේ වෙන්නේ මේ කියලා. නේද? නින්දත් කඩලා කියලා. මේවායින් වෙන්නේ අන්තිමට මොකද්ද? පාපී දේවල්, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච ආදී වෙලා පෞරස් වෙලා තමන්ව මොකද වෙන්නේ? මේ ජීවිතයේ දුක් විඳිනවා මදිවට. ඕන් හිර කරනවා ගින් හිරේ විලංගුවේ දානවනේ. ඇයි? හරකෙක් වෙලා ඉපදුනම හිරේ විලංගුවේ දැම්මා වගේ. බලන්නේ නැද්ද කියලා. මොකද? කතා කරන්නවත් පුළුවන් කාත් එක්ක. බරපතල දඬුවම් සහිත වසර නේද? වසර 30ක සිර දඬුවම්. බරපතල දඬුවම් සහිත වසර 30ක සිර දඬුවම් නෙවෙයිද? තිරසන් සතෙක් වෙලා හරකෙක් වෙලා ඉපදුනොත් එහෙමද නැද්ද? බරපතල දඬුවම් ඇයි? හිරේමයි. ඉපදිලා දවස් දෙක තුනක් නිදහසේ ඉන්න දෙන්නේ මොකද කරන්නේ? අරලා බැඳ ගන්නවා කවුරුහරි. මේ ඊට පස්සේ කනුව කනුව වටේ ඊට දඬුවම්ද නැද්ද? එන කරත්තවල බඳිනවා, බර අද්දවනවා, එක එක දේවල් වලට යොදව ගන්නවා. ඉතින් දැඩි දඬුවම්. ඉතින් එතෙන්ටපත් වෙනවා. මෙතන මෙතන පාලනය කරගන්න බැරුව මෙතන විකාර වෙලා තව තැනකට ගිහිල්ලා තව තැනක කොහේ හරි තැනක නැවත දුක් විඳින්න හේතු වෙනවා මේවා. ඉතින් ඒක දැනගත්ත අපි මොකද කරන්න ඕනේ? ඉක්මනට හිත මෙල්ල කරන්න ඕනේ කියලා දැනෙන්න ඕනේ. දැනිච්ච අය මේ නාම රූප પરම්පරාව භාවිතා කරන මම මට මට සමවැදිලා මාව හොයා ගන්න ඕනේ. හරි මාව හොයා ගන්න ඕනේ කියලා දැඩි වීරියකට එනවා. දැඩි සිහියකට එනවා. දැඩි කැමැත්තකට එනවා. ආන් කැමැති ලයිස්ට්වේ උඩට වැටෙන්න ඕන භාවනාව. ඒක ඉබේ වෙන්නේ නැහැ. භාවනාව වෙන්නේ නැහැ. බය වෙන්න එපා වෙන්නේ නැහැ. හරිද? ඕක තියෙන්නේ අංක හොයාගන්න. දැන් අද ගෙදර ගිහලා නිකමට කැමති ලයිස්තුව ලියලා බලන්නකො භාවනා කිරීම කියන අංක කීයද දෙන්නේ කියලා. ඒක දෝෂයක් වෙන්නත් නේ. ඒක තමන්ගේ ලොකු දුර්වලතාවයක්. ඒ දුර්වලතාවය බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා, සීනාශ්‍රයයන් වහන්සේලා මේ ලෝකය අවබෝධ කරගත් ඇත්තෝ දේශනා කරපු මාර්ගය මගේ හිතට ගැළපෙන්නේ නැහැ. වෙනස් ක්‍රමයක් තමයි මම හදන්නේ. මට මගේ හිත කියන හැම වෙලේම මං හරි. මං හිතන විදිහ තමයි හරි. හරි. මං යන්නේ මට ඕන විදිහට. ඔය මහා හිතුවක්කාර ගතිය. හැබැයි මට අවශ්‍ය කරන ධර්ම උපදින්නේ නැහැ. ඒකින්ද අපි ඉස්සෙල්ලාම හොඳට ධර්ම ශ්‍රවණය කළා ලෝකේ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තමන්ම හොයාගන්න ඕනේ. කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. සීල කැඩෙනවා නම් තමන් අකුසල් ගුලියක්. අකුසල් සකස් වෙන තැන. දැඩි ලෝභය ඇති වෙනවා නම් දැඩි දේශය ඇති වෙනවා නම් මේ ශරීරවලට පවා තමන් අකුසල් තියන අය. දරුවන් කෙරේ උපදින අධික ආදරය කුසලයක්ද අකුසලයක්ද? කාලෙකින් මතක් කරන් බලන්න මට ඕක. දරුවන් කෙරේ උපදින අධික ආදරය කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක් අකුසලයක්. නේද? අකුසලයක්. එහෙනම් අකුසල් දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ. නේද? අපේ අම්මලාට තාත්තලාට ඕක නම් ලේසි කර මතක් වෙන්නේ නේද? මේවා අයින් කරන්ඩ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම කුසලයේ වඩන්න කියනවා. කුසලය කියන්නේ මොකක්ද ඇත්තට? ලෝභ, දේශ, මෝහ අයින් කරගන්න අවශ්‍ය කරන දක්ෂතාවය, හැකියාව නැත්නම් අකුසලයට විරුද්ධව ක්‍රියාත්මක වෙන තමන්ගෙම හිතේ උපදින ධර්මතාවය තමයි කුසලය. අකුසලයේ යට කරන, අකුසලයේ නැති කරන, අකුසලයේ දුරු කරන හැකියාව තමයි කුසලය. එහෙනම් එහෙනම් තමන්ගේ කුසල් වර්ධනය කරනකොට අකුසල් යට යනවා. ආයතරයක් අහන්නම් අර හැමදාම අහනේ අහන්න එපා දැන් අද ඔක්කොම මතක් කරගන්න දවසනේ. තමන්ගේ ජීවිතයට තමන්ගේ ඔය ඔය ගෙවන ජීවිතය ජීවිත කාලෙදී හෝ ජීවිතයට කවුරු හරි ඉන්නවද දන්නේ හිත රිද්දන්නෙම නැතුව. මලක් වගේ බලාගෙන හැමදේම කරලා දෙන ළඟට වෙලා ඉඳගෙන හැමදේම කරලා දෙන මලක් වගේ බලාගෙන හිත රිද්දන්නෙම නැතුව ඉන්න කවුරු හරි ඉන්නවද? ඉන්නවා. 10 දෙනෙක් විතර. කවුරුවක්වත් නැහැ. ආ ඒකට කමන්නේ අපි එහෙම කාට හරි කරනවද දන්නේ කවුරු හරි එක්කෙනෙකුට හරි අපි එහෙම කරනවද නෑ එහෙනම් මේ ලෝකේ අපේ ජීවිත තනි වෙලාද නැද්ද නේද ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ තනි වෙච්ච ජීවිත මේවා එහෙනම් විසඳුම හොයාගන්නත් වෙන්නේ කොහොමද තනියම ඔක පොකුරු පොකුරු ගහලා ඕක කරන්න කවදාකවත් හරියන්නේ නෑ මාව අමාරු වෙනකොට බේරගන්න කවුරක්වත් නෑ හරිද මරණාසන්න මොහොත එනකොට බේරගන්න කවුරක්වත් නැහැ. අන්තිමට කුකුලෙක් වෙලා, කිකිලියක් වෙලා, එළුවෙක් වෙලා, එලිච්චියක් වෙලා, නේද? හරකෙක් වෙලා, එළදෙනක් වෙලා, නරියෙක් වෙලා, නරි දෙනක් වෙලා ඔය දුක් විඳින්න ගත්තාම පෙරේතයක් වෙලා, පෙරේතියක් වෙලා නේද? දුක් විඳ යස්සනියක් වෙලා, යස්සෙක් වෙලා දුක් විඳින්න ගත්තොත් එහෙම නිරිසතෙක් වෙලා දුක් විඳින්න ගත්තොත් අන්ධකාරයේ ගිලුණා වාගේ කවුරුවක්වත් නැහැ. කිසිම දෙයක් කිසිම කෙනෙක් නැහැ බේරගන්න. මේ තත්ත්වයෙන් බේරෙන්න අපි මොකද කරන්න ඕනේ කියන කාරණාව මතක් කරන්න ඕනේ. කයෙන් වැරදි වෙන්නේ මගේ කෙලෙස් බරිත ස්වභාවයෙන් හින්දාද නැද්ද? වචනයෙන් වැරදි වෙන්නේ මගේ කෙලෙස් බරිත ස්වභාවයෙන් හින්දාද නැද්ද? හිතේ නොයේකුත් දරුණු හැඟීම් උපදින්නේ මගේ කෙලෙස් බරිත ස්වභාවයෙන් හින්දාද නැද්ද? නේද? විෂම සිතුවිලි අධික ලෝභ දේශ ඇති වෙලා එකම දේ එකම දේ යෙදී යෙදී යෙදී යෙදී යෙදී යෙදී ඉන්නේ කෙලෙස් බරිත ස්වභාවයෙන් හින්දාද නැද්ද? ඒක පළවෙනියෙන් පිළිගන්න ඕනේ. හරි. දැනට අපි මං කියන්නේ බණ 80ක් දැන් ඇහුවානේ. මෛත්‍රිය ඇහුවා, අසුබ ඇහුවා. හරිද? හුඟක් දේවල් අහගත්තානේ දැන්. දැන් ඒවා භාවිතා කරන්න ඕනේ කොහොමද කියලා බලා ගන්න ඕනේ ටිකක් හරි. කයෙන් වැරද්දක් වුණා නම් බලනවා මොකද ඒක උනේ. එතකොට ඕන් තේරෙනවා මම අහවලාට පරිසවදන කියලා බැන්නා. මොකද ඒ උනේ? මගේ තරහා අනුසය වශයෙන් තියුණ තරහා නැగిලා ඇවිල්ලා ඒක ක්‍රියාත්මක භාවයට පරිඋත්හාන මට්ටමටපත් වෙලා අනුසංසුන් වෙලා ක්‍රියාත්මක භාවයට විතක්‍රමන මට්ටමට ගියා. මට පාලනය කරගන්න බැන්නා මම පරිසවදන කියලා බැන්නා. දැන් පෞසිද්ධ කරගෙන. ඒ කියන්නේ මගේ කෙලෙස් බොහොම ඉහළට නැගලා ඒකයි උනේ. නේද? හරියට නේද? ප්‍රෙෂර් නැගලා වගේ. නේද? ඒකත් එක්ක ප්‍රෙෂර් උත් නගිනවනේ කොහොමද? දැන් දැන් හුඟක් උඩට ඒ වගේ කෙලස් නැగిලා තමන්ව විනාශ වුණා නම්, පව් වුණා නම් වෙච්ච ගමන් අඩු වෙනවද නැද්ද? දැන් කාට හරි මං මගේ තරහා වැඩි වෙලා වැඩි වෙලා මං කාට හරි පරිවර්තන කියලා බෑන්නා. බෑන්න ගමන් අඩු වෙනවද නැද්ද? බෑන්න ගමන් අඩු වෙනවා. අපිට හිතෙන්නේ ඕක තමයි විසඳුම කියලා. ඉතින් අතුල ලක් වෙනකොට අපි මොකද කරන්නේ? බැනලා නිකන් ඉන්නවා. නේද? හැබැයි බැන්න ගමන් අඩු වෙන එක ආය ටිකකින් වැඩි වෙනවද නැද්ද? හා. අපි හිතමු මේක බැනන මට්ටමට මගේ කෙලෙස් වැඩි වුණා කියලා. දැන් වචනයෙන් වැරද්දක් වුණා. දැන් මම මොකද කරන්න ඕනේ? එහෙම වැරද්දක් වුණාම මම දැන් මොකද කරන්න ඕනේ? නැති වෙලා ඉවරයි. අපි කියනවා දැන් ඉතින් වෙලා ඉවරයිනේ. ආයෙ මොකුත් ඕනේ නැහැ. එහෙම නේද? දැන් ඉතින් ඒක ඉවර වෙච්ච එකක් නේ. ඒකෙන් ඒක ගැන ආයෙ වැඩක් නැහැ නේ. ඒක දැන් අමතක කළා දාමු. අපි ඔකට කතා කරන උදාහරණේ මතකද? වැස්ස වෙලාවක වහලේ තෙමෙනවා. හරි? දැන් වහලෙන් බිමට වතුර වැටෙනවා. අපි ඔය බේසමක් හරි මොකක් හරි තියලා අන්තම් බේර ගන්නවා. දැන් පායලා. දැන් ඉතින් අමතක කළා දාමු. දැන් තෙමෙන්නේ නැහැ. දැන් තෙමෙන්නේ නැත්නම් දැන් තියෙන්නේ මොකද්ද? අර පරණ තෙමිච්ච එක අමතක කරලා දාලා ඉන්න එක. හරිද? නෑ. ඇයි? ආන් තේරෙනවා අපිට ආය වැස්සොත් ආයෙත් වෙනවා. එහෙනම් පායපු වෙලාවේ මොකද කරන්න ඕනේ ඉක්මනට? ආය වහින වෙලාවට තෙමෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ. ආය වහින වෙලාවට තෙමෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ. තරහ ගිහිල්ලා අරයාගේ නුරුස් වෙන වැඩ දැකලා තරහ ගිහිල්ලා මං එයාට බැන්නා. හරියට වහලේ තෙමුණා වගේ. දැන් තරහ අඩු වෙලා. දැන් මොකද කරන්න ඕනේ? ආය ඒ ගානට කාගේ හරි නුරුස් වෙන වැඩක් දැක්කහම මට තරහ යන්නේ නැති විදිහට මම මගේ හිත හදාගන්න ඕනේ. හරිද? ආන් ඒක තමයි වචනය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ පිරික්සලා බලලා නිවැරදි කරගන්න ඕනේ. අන්න අර වගේ වැරද්දක් වුණොත් ආය මට තරහ එන්නේ නැති විදිහට මගේ හිත සකස් කරගන්න ඕනේ. එහෙම වැඩ පිළිලක් එහෙම තියනවද දන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන මොකවත් අපි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොහේ හරි දේශනා කරාද මල් පූජා කරන්න මට කියලා. පහන් පූජා කරන්න කියලා දේශනා කරාද? සුවඳ ගුරු පූජා කරන්න කියලා දේශනා කරාද? නෑ නෑ එහෙම නෑ. හැබැයි පූජා කරන්න ඕනේ. මම නෑ කියන්නේ. ඒක සද්දා බුද්ධියෙන් නේද වෙන කරන්න දෙයක් නැතිද අපි පූජා කරනවා. මොනවද බුදුහාමුදුරන්ට අපි දෙන්නේ? මට සැනසීම ලබා දුන්නා වෙනුවට මට දෙන්න දෙයක් නැහැ මම මල් වට්ටියක් පරිපූජා කළා නේ පූජා වේවා මේක කියලා මේ ලස්සන මල් වට්ටිය බුදුරජාණන් වහන්සේට පූජා කළා ඒත් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මේ මල් පර වෙන්නේ යම්සේද මාව කොයි වෙලාවෙ හරි මිලාන වෙලා යනවා අය <laughs> කරන්න කියලා තියෙන දේ කරන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරන්ට කරන් තියෙන ලොකුම පූජාව. හරි. මේ හිත සකස් කරන්න පුළුවන් හින්දා කියන්නේ. මට එදා යම් තැනකදී මට තරහ ගියා. තරහ ගිහලා මං 아무තු වචන කියලා එක එක්කෙනාට බැන්නා. ඒ මගේ හිතේ ස්වභාවය. එතනම හිටියේ අපේ අක්කා හරි අයියා හරි නංගි හරි අම්මා හරි තාත්තා හරි යාට තරහ ගියේ නෑනේ. අයනම් එයා මට වැඩිය. එයා මන් තරම් ඉගෙනගෙන නෑ. ආ එයා මන් තරම් ඉගෙනගෙන නෑ. සමහරවිට අපේ ගෙදර ඉන්න තාත්තා හරි අම්මා හරි මන් තරම් ඉගෙනගෙන නෑ. මට තරම් උපාධිත් නෑ. මට තරම් පට්ටනුත් නෑ. හැබැයි මට වැඩිය දක්ෂයි මොනවා හමු වේද? අකුසල් හමුවේ දක්ෂයි. සමහරවිට අපේ ගෙදර ඉන්න පුංචි ළමයි අපි ඔක්කොටම වැඩිය සංසාරගතව දක්ෂකම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාව දැකලා මම දක්ෂයෙක් විදිහට පිළිගන්න ඕනේ. හරිද? එහෙනම් එයාට තරහ යන්නේ නැතුව තිබුණා මට තරහ ගියා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ඊළඟ වතාවේදී වහිනකොට තෙමෙන්නේ නැති වෙන විදිහට වහලේ හදාගන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරපු මෛත්‍රී භාවනාව අරගෙන වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර බලන්න ඕනේ. වචනයෙන් වැරද්දක් වුණාම ක්‍රියාවෙන් වැරද්දක් වුණාම අපි මොකද කරන්න ඕනේ? සිතෙන් වැරද්දක් මොනවා සිතෙන් වෙන වැරදි අධික ලෝභය ඇති කරගෙන පැය ගණන් ඉන්නවා තනියම මුකුත් වැරද්ද කාටවත් මුකුත් කියන්නේ එහෙම නැහැ පුපුර පුපුර ඉන්නවා වෙන තනියම තරහා කියලා තනියම පුපුරලා නැද්ද ආ සිතෙන් වෙන වැරදි ඒවා හරි ඊර්ෂ්‍යාව ඇවිල්ලා හොය ඉඳලා නැද්ද ඉවසගෙන හිතෙන් වෙන වැරදි ඒවා ක්‍රෝධය වෛරය මාන්නය ඒ ඔක්කොම හිතෙන් වෙන වැරදි ඒවා හින්දා තමයි අපිට මේ නාම රූප પરම්පරාව භාවිතා කරගන්න බැරි වෙලා තියෙන්නේ බෑ ඒක භාවිතා කරන්න බෑ මට ඒක පාවිච්චි කරන්න බෑ ඒක හඳුනගන්න බෑ පාවිච්චි කරන්න ආන් ඒකින්ද මම ලොකු ව්‍යසනයක වැටලා මට කවදාකවත් මාව තේරුම් ගන්න බැරි වෙයි. මගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බැරි වෙයි. අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න බැරි වෙයි. අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න බැරි වෙයි. ඒක මේ කෝපයක් බිඳුනහම අනිත්‍යයි කියලා කියන මේ අනිත්‍ය ලක්ෂණය නෙවෙයි. <laughs> ඈ ගෙවල් වල කෝපයක් බිඳුනත් අපේ අම්මලා තාත්තලා මගේ අනිත්‍යයි කියලා නිකන් ඉන්න. එහෙම එකක් නෙවෙයි මේ ළඟ ළඟ ළඟ ළඟ ඇති වෙන නාම රූප පරම්පරාවේ ඇති අනිත්‍ය නিত্য නැති ස්වභාවය. නিত্য නැති ස්වභාවය. මේක කොච්චර එහාට ගියාද කියනවනම් දැන් දැන් සමහර කට්ටිය මේකට අන ඉච්ඡ කියනවා නේද? ඒ මොනවද විකාර වගේකුත් තියෙනවා. ඒ තරම් එහාට මේවා විකෘති වෙගෙන යනවා. ඒ කියන්නේ ඉච්ඡාව නැති, ආසාව නැති කියලා. ඉතින් මේ පැහැදිලිවම සංස්කාරයාගේ තියෙන ස්වභාවයක් තමයි ඒක නිත්‍ය වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය. ඒකයි අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒක දැනගත්තා ඒක තමන්ගේ තුලින් දැකගන්න තේරුම් ගන්න අපි ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂාව කරන්න ඕනේ. හරි මොකද්ද දැන් ප්‍රත්‍යවේක්ෂාව? හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ. තමන්ගේ වැරද්දක් වෙන හැම වෙලෙම ඒක නැවත සිද්ධ නොවන ආකාරයට මොකක් හරි ආවරණයක් කරන්න පුරුදු වෙන්න ඕනේ. ප්‍රාණඝාතයක් වුණා නම් ආය ඒ ප්‍රාණඝාතය සිද්ධ නොවන විදිහට මගේ හිත හදන්න ඕනේ. කොහොමද ඒක හදන්නේ? පැයත්තකට වෙලා හොඳට මෙනෙහි කරන්න ඕන මොනවද? ප්‍රාණඝාතය ආදීනව. හරි ප්‍රාණඝාත සිද්ධ කිරීමෙන් සිද්ධ වෙන අකුසලය. ඒකෙන් තියෙන විපාකය ඒකෙන් පසුව ලැබෙන දැන් බලන්න මේ පාරවල් වල යනකොට කී දෙනෙක් පොඩි වෙලා යනවද නේද? කී දෙනෙක්ගේ ඔලු පොඩි වෙනවද, අත් පොඩි වෙනවද, කකුල් පොඩි වෙනවද? මේ අතෝ දැක්කත් ඉන්න සමහර අය එකම ළඟ වාහනයක ඉඳගෙන ගිහිල්ලා, එකම ළඟ ඉඳගෙන ගිහිල්ලා, එකම විදිහට අනතුරු වෙලා කිසි දෙයක් හීරින් තුවාලයක්වත් නැතුව බේරෙන හැටි. එහෙනම් කර්මය ක්‍රියාත්මකද නැද්ද? නේද? එහෙනම් මගේ අතින් සිද්ධ වෙන දේවල් මට ආපහු ගොනාගේ පිටිපස්සෙන කරත්ත වගේ කියලා මෙතනම ක්‍රියාත්මක වෙන බව අපි හොඳට දන්නවා. එහෙනම් මගේ අතින් මගේ හිත පාලනය කරන්නේ නැතුව ප්‍රාණඝාත ආදිය සිද්ධ වුණොත් ඒවට හම්බෙනවා නේද? හොරකම් කරනොත් හම්බෙනවා. කාමයේ වර්ධව හැසිරෙනොත් හම්බෙනවා. හම්බෙනකොට ඉතින් මේ බලන්න මේ ලෝකේ සමහර අය හරි සැපට නිදහසේ උපන් දවසේ ඉඳලා කිසි දුක් කරදරයක් නැතුව නේද පහළ වෙලා ජීවත් වෙනවද නැද්ද? අපි කියනවා බලන්නකො තියෙන මිනිසුන්ටමයි හම්බෙන්නේ. නේද? නැති අපිට මොකවත් නැහැ කියලා වෙලාවට කියනවා නේද? මොකද? පෙරපින් නැති බව. නේද? මටමමයි වෙන්නේ මටමමයි වෙන්නේ කියනවා. මොකද? පෙරපව් ඇති බව. <laughs> මොනවා කරත් හරියන්නේ නැති ගතිය. එහෙනම් අන්න ප්‍රත්‍යවේක්ෂා කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර නැවත සිද්ධ නොවන හැටියට මේ හිත සකස් කරන්න ඕනේ. මේ වෙලාවේ මට ප්‍රාණඝාතයක් අදත්තාදානයක් කාමීත්‍යාචාරයක් වුණා නම් ආය කවදාකවත් වෙන්නේ නැති විදිහට Taman තනියම සකස් කරන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒක රෝගයක් වගේ කියලා හිතන්න ඕනේ. හරිද? ලෙඩක් හැදුනම ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගොඩ බෙහෙතක් නේද? දන්න වේදනානාශකයක්. දන්න විදිහකට බේර ගන්න බලනවා. gedara තිස්සෙල්ලාම. බැරි වුණොත් වහාම අසාධ්‍යයි වගේ දැනුණා. ඇම්බියුලන්ස් වල දාලා අරන් යන්නේ. <laughs> අනුතර වෙන්න ඉස්සෙල්ලා නේද? මැරෙන්න ඉස්සෙල්ලා අරන් යනවා. ඒ වගේ ඉස්සෙල්ලාම තමයි ප්‍රාණඝාත ආදිය සිද්ධ වුණා නම් දැන් මොකද කරන්න ඕන? තනියම හදාගන්න පුළුවන් බලන්න ඕන. තනියම කරගන්න බෙහෙත කියන්නේ Taman දන්න කුසලයකින් ඒක මෛත්‍රිය වඩලා බලනවා. හරි තරහා ගිල්ලන වෙන මෛත්‍රිය වඩලා බලනවා අනාත්මය වඩලා බලනවා හරියන්නේ නැහැ. ආය බලනකොට ආයත වෙනවා මෙන්න. ආය බලනකොට ආයත වෙනවා. දැන් මොකද කරන්න ඕන? බෙහෙත් ගන්න යන්න ඕනේ. කොහෙටද? කල්යාණ මිත්‍රේ හොයාගෙන. ඇම්බියුලන්ස් එකකින් යනකොට වැඩි වේගෙන් එකතකින් යන්න ඕන දරුණුනොත් එහෙම. ඇයි? ඒ දරුණුම දරුණු වෙලා තියෙන වෙලාවක මලොත් අධික ක්‍රෝධයක් ඇති වෙලා අඩු වෙන්නෙම නැතුව තියෙන වෙලාවක මැරුණොත් නේද? මැරුණොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ. එහෙනම් එක සැරයක් රෝගයක් හැදිලා මැරෙනවට වැඩිය භයානකයි නේද? අධික චිත්ත වේගයකින් අකුසල වේගයක් එක්ක මැරෙන්න සිද්ධ වුණොත් කොච්චර කල් දුක් විඳින්ද? එහෙනම් කයේ ඇතිවන්නා වූ විෂමතාව වලට වැඩිය මනසේ ඇති වෙන විෂමතාව ගැන බය වෙන්න ඕනද නැද්ද? අන්න ඒක දැකලා Taman දන්න ශිල්පයකින් Tamanගේ අතින් කාය කර්මයක්, වාග් කර්මයක්, මනෝ කර්මයක් වෙනවා නම් අකුසල වශයෙන් Tamanට හානියක් වෙන, අනුන්ට හානියක් වෙන, දෙදෙනාටම හානියක් වෙන, දුක් වැඩි වෙන, දුක් විපාක ඇති වෙන, ලෝභ දේශ මොහ ඇති වෙන යමක් Tamanගේ අතින් සිද්ධ වෙන්න යනවා නම්, සිද්ධ වුණා නම්, සිද්ධ වෙන්න යනවා නම් මොකද කරන්න ඕනේ? ආය නොවන විදිහට සකස් කරගන්න ඕනේ. සිද්ධ වෙන්න යනවා නම් වළක්ව ගන්න ඕනේ. සිද්ධ වෙමින් තියෙනවා නම් නවත්ත ගන්න ඕනේ. සිද්ධ වෙලා තියෙනවා නම් කල්යාණ මිත්‍රෙක් සමග සාකච්ඡා කරලා ආයති සංවරේ පිහිටලා නැවත වාරයක් සිද්ධ නොවන විදිහට අපේ හිත රැකගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒ සඳහායි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය දක්වා සාකච්ඡා කරේ. ඒ සඳහායි සාකච්ඡා කරේ. දැන් ඉතින් පිළිස්සන්න ඕනේ බණ 80ක් අහපු මන් දැන් මොකද කරන්නේ? නේද? දැන් මේ සැරේත් හදන්නේ අහගෙනම ඉන්නද? මම කියන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන කියලා. මේ සැරේත් හදන්නේ අහගෙනම ඉන්නද? හා 80යි, 81යි, 90යි කික දැන් ගණන් කරන්නයි හදන්නේ. නේද? මෙච්චර ඇහුවා කියලා ගණන් කරලා හරියන්නේ නැහැ. අපි මේක කතා කරන්නේ මේ ධර්ම දේශනා ටික තියෙන්නේ මොකටවත් නෙවෙයි අපේ ප්‍රතිපත්තිය සංවර්ධනය කරගන්න. ඒකින්ද ප්‍රත්‍යවේක්ෂාව කියන එක මතක තියාගන්න ඕනේ. හරි ඒක තමයි බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාර්ගය. ඒ ප්‍රත්‍යවේක්ෂාව තමයි රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරලා ඒ උත්තමයන්න් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ මාර්ගයේ ගමන් කරපෙන්ද ප්‍රත්‍යක්ෂා කර කර කර කර හිත පිරිසිදු කරපෙන්ද. එතකොට සීනාස්රයන්න් වහන්සේලා ඒ තත්ත්වයට පත් වුණා. නේද? ඒතර වර්තමානයේ මේ කාලේ වෙනකොට සංසාර ජීවිතයේ සමහර අය සම්මා සම්බුදු වෙලා, සමහර අය පසේ බුද්ධයන් වහන්සේලා වෙලා, සමහර අය රහත් වෙලා, සමහර අය සකදාගාමි වෙලා, අනාගාමි වෙලා නේද? සමහර අය හරක් වෙලා, සමහර අය ඉබ්බ වෙලා, සමහර අය කුකුල වෙලා, සමහර අය නරි වෙලා නේද? ඒ ඒකත් මොකක් හරි මාර්ගයක ගමන් කරලා නේද එහෙම වෙලා තියෙන්නේ. හරකා වෙන මාර්ගයේ ගමන් කරලා තියෙන්නේ. එතකොට එහෙම නේද? මොකක් හරි යාළගේ ක්‍රියාවක් හින්දානේ එහෙම වෙලා තියෙන්නේ. හරකෙක් වෙලා, ඉබ්බෙක් වෙලා, කුකුලෙක් වෙලා, නරියෙක් වෙලා, දෙවියෙක් වෙලා, භූතයෙක් වෙලා, ප්‍රේතෙක් වෙලා ඒ ඔක්කොම ප්‍රතිඵල හේතු අනුව. ඒක දැන් මං චුට්ටකට හැරිලා බලන්න මං කොයි මාර්ගයේද කියලා. සමහර අයට දැනේ මං හරකා ගිය මාර්ගය තමයි මේ යන්නේ. මං ඉබ්බා ගිය මාර්ගය තමයි යන්නේ. මම මෙහෙම ගියොත් මං මේ මොන මාර්ගයේද? ප්‍රේතයා ගිය මාර්ගයේ. භූතය ඒවා දැනගන්න ඕනේ මාර්ගය මොකද්ද කියලා බලාගත්තාම තමන් වැඩ කර යන්නේ කොයි පැත්තේද කියලා යන හැටියට තමයි යවෙන් තැනට යවෙන්නේ. එහෙනම් හැකීක්මනින් කාය වාග් මනෝ කර්මයන් පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස නිවැරදි කරගන්න ඕනේ. හරි. ඉතින් ඒ සඳහා පිළිපන් පිරිසක් බවට පත් වෙන්න ඕනේ. තමනුත් ඒ මාර්ගයේ යෙදিলা අන් අයටත් ඒ දේවල් දැනගෙන දෙන්න ඕනේ කියලා මේ අය තමන්ගේ බාහුවලය යොදලා හරියම්ප කරගත්ත ධනෙවිය පහදම් කරලා ධර්ම දේශනාවක දායකත්වයක් අරගෙන ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. ඉතින් ඒ ඒ බණ ඇහෙන වාරයක් වාරයක් ගානේ කොතන හරි කෙනෙක් තමන්ගේ කය වචනය මනස පිරිසිදු කරගන්නේ නම් ඒ පිරිසුදු කරගන්න වාරයක් වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය කරපු අයට පින් පින් ලැබෙනවා. පින් උල්පතක් වගේ පින් ලැබෙනවා. අනාගතේ අපාය යන්න තියෙන කෙනෙක් අපායෙන් මිදෙන්න මේක පොඩි වදනක් බුදුරජාන් වහන්සේගේ ධර්මයක් හේතු වෙන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. ඉතින් يعني උතුම් පින් මහිමයක් සිද්ධ කරගත්ත මේ පින්වත් අයට ඒ පුණ්‍ය මහිමෙම හේතු වෙලා මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති